පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ගාන්තලු ප්‍රේම සමුද්ද මන්දේන කම්බකානං විරං පරිසංසේ ශ්‍රද්ධාවන්තේ මවුරු ත්‍රිලෝකාග්‍රෝ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ මෙම ධම්මපද ගාථාව. ඉතා වටිනා භාවනා මනසිකාරයක් ඉදිරිපත් කරන ගාථාවක්. ය අනුපයත්තේ ලෙසමුද්ද මැද්දේ නපබ්බ කාලම් විවරම් පරිස්සය. අහසෙහි හෝ මහා සාගරයේ හෝ ජල පර්වතයක් තුළ ජල විහරයක් තුළ හෝ යම් තැනක පිහිටෙන්නේ යක්පත්තිකං ලක්ඛ සංයතමත්ති මරණය විසින් නැද නොබන්නා වූ කෙනෙක් මේ ලෝක භාගයේ කුසලකවත් නැත කියන එකයි මේ වාස්තාවෙන් කියෙන්නේ. අහසීිත මරණයෙන් නිදහස් වෙන්න මහා සාගරයේ මෙදිටියක් නිදහසක් නැහැ. පර්වත කුහරයක් තුළ සිටියක් නිදහසක් නැහැ. නවිජ්ජතිසු ජගතිප්පදේසු මේ පොළොවේ කොතනකවත් මේ මරණයට යටත් නොවන කලක් ඇත්තේ නැහැ කියන එකයි ප්‍රතිචේරය. සුප්‍රබුද්ධ රජතුමාගේ මරණය නිමිති කරගෙන මේ ගාථාව දේශනා කළේ. සුප්‍රබුද්ධ රජුරෝ කියන්නේ දේවදත්තරුන්ගේ පියතුමා. දසෝදරාවගේ පියතුමා. අපේ සරුවක් වහන්සේගේ මෑණියන්ගේ සහෝදරතුමා. සාමාන්‍යයි. නමුත් අයෝනිසෝ මනසිකාරය නිසා පාපමිත්‍ර සේවනයේ නිසා නමන ගියා. සරුවක්වන් වහන්සේට වෛර දැනගෙන සරුවක්වන් වහන්සේවත් මාර්ගය පවා අවබෝධ කළා. ලෝකනා බුදුරජාණන් වහන්සේ දැනගත්තා දවස් 7කින් මොහොතක ලැබිලා තමන්ගේ මානදාරයේ පියගත ආමුලේ ආකාරය. මේ වචනේ බොරු කිරීම සඳහා සුප්‍රබුද්ධ රජතුමා විශාල උත්සාහයක් ගත්තා. සතුමහල් ප්‍රාසාදයේ මතුමහල් තලාවට ගියන් දින හතකට සෑහෙන්නේ තෑමදීම සූදානම් කරගෙන දෙවතු හතක දෙවතු පාලෙන් 14 දෙනෙක් විධාන කරලා හත් දවසේම දිනක නම ඉඳ අධිෂ්ඨාන කරගෙන හිටියා. නමුත් අත්ති දවසේ වැළැක්විය නොහැකි දෙයක් සිද්ධ වුණා. රජතුමාගේ මංගල ආශ්‍රය කුපින කලබල වෙලා රාජාංගනේ දුවන්න පටන් ගත්තා. කිසිම කෙනෙකුට මේ මංගල ආශ්‍රය මෙල්ල කර ගැනීමට විඳවා ගැනීමට නොහැකි වුණා. රජමාණන්ගේ වතුමාන්තරයේ සිටින රජතුමා මේක දැකලා කල්පනා කළා මම ගියේ මට පුළුවන් මේ ආශ්‍රය ගමනය කරන්න. සංජාතිකින් වූවා බැවින් නැති කෙලෙසේ රජතුමාට සංගීතයක් පාලෝ නමකට වී දොරටුවලවට යම දෙල්ලි බේම ඇරුණා දොරටු පාලෝ දෙන්න දිගුමට නෙමෙයි පරිහාට යන්න සලස්ුවා මේ විදිහට දොරටු හතෙන්ම දිමට ආව ඊයකටල සමෝතේ දෙනකොට පොළොව වුරුතු අපාට ගියා වේදනෙ නිදෙදගෙන සරුවක් යනවා හංසනාගාලේ සතුලා ප්‍රාසාදයේ තමස්සේ කිය. මහා සාගරේ ආරක්ෂා හොතලෙදි කිය. පර්වත කුහරයක් වලින් කිය. මරණය සිදුවෙන වෙලාවලක් අල්ලන්නට බැහැ. මරණයෙන් නිදහස් වීමක් ලෝකේ නැහැ කියන දුන්වහන්සේලා දාලා. දිනක් සරුවක්යන් වහන්සේ විදුකුළු පෞද්ගලික වැඩෙන අවස්ථාවක උපසාලක කියන බ්‍රාහ්මණ සංවරයේ තමන්ගේ පුතුන් වහන්සේ දිව්‍ය කෝට පර්වතයට නැගලා හිටියා. භාග්‍යවතුන් වහන්සේ ගහක් සමවත් වේමුණා දැකලා උපසාලක බ්‍රාහ්මණ තුමා වහන්සේට දිගින් සාමූහික කතා කළා. භාග්‍යවතුන් වහන්සේ අසවදාළමේ මහා ගවාලයේ මේ සම්මුදලට කන්නේ කවර අර්ථයක් විසදෙන්නේ මේ උපසාලක බ්‍රාහ්මණතුමා වයෝවෘද්ධ කෙනෙක් ස්වාමීනි මම කුඩා කාලකටන් නොඉඳි මේ පරිහරණය කරන දිරිස් දිරිස්widetilde විශේෂ කාලයක අනුන් පරිහරණය කරන දෙයක් මා පාවිච්චි කරන්නේ මම නොඉඳි දේ පාවිච්චි කරන කෙනෙක් එනිසා අවදානමගේ මරණයෙන් පස්සේ මගේ මූර්ත දේශ ආදාන කරන්න නොඉඳි කලක්ෂාගෙන මම ආවා භාග්‍යවතුන් වහන්සේ අසාවා දාලා මහරජ තුමිස් බ්‍රාහ්මණයෙකුට තිබුණා නම් කලක් සොයාගන්න පුළුවන් වුණා. එහෙමයි ශ්‍රමණ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ නුගදා කියන එක. මේ නුගදා අස්තවල මෙතන ළඟේ ශරීරය ආදාන කරන්න පුතුණන්ට මම නියම කළා. භාග්‍යවතුන් වහන්සේ අසාවා දාලා බ්‍රාහ්මණයෙකුට දන්නවද උදේම ශරීර නිශ්චය කළා මේ ස්ථාන කුක්කරවාරදී. දැන් මම දන්නේ උපකාරයක නානානං සහස්සානි චතුද්දස අස්මින් පදේශේ ගණ්ඨානි යක්ති ලෝකේ අනාමත යම් විසරංච ධම්මෝච අහිංසා සංයමෝ ධම්මෝ ඒකදරියා සේවಂತಿ ඒකං ලෝකේ අනාමත පුජාකාද ධර්ම දේශනා කළා ප්‍රාර්ථනයේ ඔබ සතරදී මේ මහා භද්‍ර කල්පයේදීම උපසාවක නමින්න ධාතම වශයෙන් ඉපදෙ. උදේම ශරීර වික්ෂේප කළවාරේ මේපානේ 14000 වාරයක්. අනික සත්‍යය ගැන කවර කතාවද? උපසාවක නොවු වෙනත් ආත්මාව ගැන කවර කතාවද? උපසාවක නමින්න බ්‍රාහ්මණයම ඔබම ඉපදෙ. ඔබේ ශරීර වික්ෂේප කළවාර මෙතන 14000 වාරයක්. එනිසා බ්‍රාහ්මණය මේ ලෝකයේ මේ පොළේ මුර්ථ නික්ෂේප නොකර තරක් ඇත්තෙම නැහැ. ඒකවරක් නෙමෙයි දහස්වරක් නෙමෙයි අසංකීර්ණ වාර මේ පොළවේ සෑම දින අංගලකම මුර්ථ ශරීර නික්ෂේප කරලා මුර්ථ ශරීරයේ ප්‍රතිකරලා තියෙනවා ආදාන කරලා තියෙනවා භූම දාන කරලා තියෙනවා. ඒ ශාලෝකයේ ප්‍රතලකෝ මරණයටපත් නොවන කලක් නම ආර්යයන් වහන්සේලා සේවනය කරන මරණයක් නැති කල. එනම් යම් සත්‍යන්ත ධර්මයක පරමාර්ථ සත්‍යයක් යම් තැනක වෙනවා. අසංකත ධර්මයක් යම් තැනක වෙනවා. අහිංසා සංයමෝ ධර්ම. අහිංසා ධර්මයක් යම් තැනක වෙනවා. සීල සංවරයක් යම් තැනක වෙනවා. චිත්ත ධර්මයක් යම් තැනක වෙනවා. මෙන්න මේ ගුණාංග පහ නිසා යම් කිසි හේතු ප්‍රත්‍යයෙන් අත නොගන්නා අසංකත ධාතුවක් ප්‍රතිවේද කරගන්න ලැබෙනවා ඒක දරියා සේවන්ති මෙන්න මේ පත්තේ ආර්යයන් වහන්සේ ලක්ෂේ ඒකන් ලෝකේ අනාමතං මෙන්න මේ අසංකත ධාතු සංපාත නිර්වාණ අභය භූමිය මරණයක් ඇති එකම ස්ථානයයි කියන කුමහසේ පහදා මේ ප්‍රසාදයට පත් වූ උපසාරලක රාහලතුම පුතුනෝ දෙන්නම ඒ දේශනාව කාණයේදී අනාගාමී මාර්ග ඵලයෙන් නිවන් අවබෝධ කරගන්නවා. අපේ ජීවිත ජීවන තමන් සතුලේ සියල්ල තමරිනුකයට තමරලා බුදු සසුනේ පරිදි වේලාමේ දෙදෙනා සදාකාලික මරණයක් නැති උත්තර නිර්වාණ ධාතු අරහත් මාර්ග ඵලයෙන් අවබෝධ කරගන්නවා. මේ සඳහා තමයි එදා දිව්‍ය කෝටකාරයේ භාර්තේ තුන්වහන්සේ දහස් වල වැඩ මෙදී මේ දෙන්න මුණ ගැසුණා. මේ නිසා මේ පොළවේ තම තනේ මුත්‍ය ශරීර නික්ෂේප කළ පුළුවන්. ඒ විදිහේ ලෝකේ උපනිකන් සෑම සත්‍යන්තන සාධාරණ ධර්මතාවක් වන මේ මරණය සම්බන්ධ භාවනා කර්මස්ථානයක් වැඩිමත අපි සෑම දිනාගේ සූදානම්. පිළිවෙලින් භාවනා පන්තිවාර තුනකදී මරණානුස්සති භාවනාව සම්බන්ධ විස්තර කර්මස්ථානයක් දැන් අපි ප්‍රගුණ කරගෙන තියෙනවා. අදාපේ මේ සීල භාවනා දිනේ පරමාර්ථය වනුව ඒ ප්‍රගුණ කරගත් මරණානුස්සති භාවනාව වඩමින් මේ දාස පුරාම අර මරණය පිළිබඳ යථාභෝධයක් ලබාගෙන ඒ වගේම ප්‍රතිපත්ති ධර්මයේ අතුලත්‍රයට පූජා සත්කාර පවත්වලා අමරණීය බුදුආල ධාතු සම සම්පූර්ණ කරගන්නවා. එනිසා මේ ලෝක ධාතුෙහි මැලි පිළිගන්නව ගන්නේ ඥානවන්ත කෙනෙක් කවදාවත් මැලිකක් ලැබුණා නම් ඒකෙන් නිසිත් ප්‍රයෝජන ගන්නවා ඒක උපදමන ඒක වටිනා ආභරණ විකෘතීන් සම්බන්ධ කරලා ඒ නියම අගේ ප්‍රයෝජනයට ගන්නවා ඒ වගේ ලෝක ධාතුවේ පහළවන ශාස්ත්‍රවරු අතුරේ සරුවක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරා භාවනා කර්මස්ථාන දෝෂයක් දේශනා කළ වෙන ශාස්ත්‍රවරයෙක් නැහැ උන්වහන්සේ ලෝක ධාතුවේ සෑම සත්‍යයන්ට ජලකන අයුරේ භාවනා කර්මස්ථාන දේශනා කරලා තියෙනවා. ඒ සියලු භාවනා සම්පූර්ණයේ තුළ සමුති භාවනා හතලියක් දක්වලා තියෙනවා. ඒ සමුති භාවනා හතලියෙන් දස අනුස්සතිය කරත් භාවනා කර්මස්ථානයේ තුයි මරණානුස්සති කර්මස්ථාන. මරණානුස්සති කර්මස්ථාන භාවනා උපචාර කර්මස්ථාන. උපචාර භාවනා අර්පණා භාවනා කියලා දෙකක් වෙනවා මේ කර්මස්ථාන හතරේ. ඒ 30ක්ම තියෙනවා අර්පණා කර්මස්ථාන. 10ක් තියෙනවා උපචාර කර්මස්ථාන. බුද්ධානුස්සති ආදී පදයේ රස අනුස්සති වලින් කායගත සතියයි ආනාපාන සතියයි හැර ඉතිරි අට එවැගේම ආහාරයේ ප්‍රතිකූල සංඥා චතුදාකාරකාලකින් දෙක මෙන්න මේ 10ට කියනවා උපචාර කර්මස්ථාන උපචාර භාවන මේ උපචාරය කියන්නේ ධ්‍යානයට සමීපයි ධ්‍යාන නෙවෙයි ධ්‍යානයට සමීපයි ප්‍රථම ධ්‍යානයේ සමීප කර්මස්ථානයක් දැනෙන උපචාර කර්මස්ථාන ඒක උපචාර කර්මස්ථානයක් වන්නේ ධර්මානුස්සතිය පරමාර්ථ ධර්මය අරමුණු කරගෙන දැනෙන ධ්‍යාන බාහිර හිත පැමිණෙන්නේ සම්මුති භාවනා සමතාවයි සාන්ති භාවන අරමුණකි. මරණානුස්සතිය නම් පරමාර්ථ භාවනාව. මොනවාද මේ පරමාර්ථය? ජීවිතයෙන් පිටියේ සිල්ලා. දැන් මරණය කියන එක ප්‍රබෝධ රාශියක් මේ තිස්සරාපි සාකච්ඡා කරලා තියෙනවා. ආයුක්ෂේ මරණය, පුණ්‍යක්ෂේ මරණය, උභයක්ෂේ මරණය, උපක්ෂේක මරණය කියලා. ඒ වගේම සම්මුති මරණය, සංසමරණය සංත මරණය, සමුච්ඡේද මරණය ඔය විදිහේ පාප දෙකද තියෙනවා. එයින් සම්මුති මරණය කියන්නේ සිත නැති වස්තුන්ගේ විනාශය. ගෝයම මරුණ, පොදස මරුණ, කොස්ස මරුණ, මංගා මරුණ මේ වගේ වචන පාවිච්චි කරනවා මරණය සම්බන්ධව. ඒ විතක් නැති වස්තුන්ගේ විනාශය. ඒක සරල සම්මුති මරණය කියන්නේ. චරිත වර්ණය කියන්නේ අපේ ශරීරය, අපේ නාම රූප සංවර්ධනයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි යනවා. මේ චරිත වර්ණය. එවැනිම උපච්ඡේදක වර්ණ, සමුච්ඡේද වර්ණය කියන්නේ රහතන් වහන්සේලාගේ කෙලසුන් නැති. රහතන් වහන්සේ අරිහත් මාර්ග ඥානෙ ලැබෙනකොටම සීල කෙලෙස්මරණ. කෙලෙස්මරීම නිසා ඒ භාවයෙන් යහත කිසිදු මරණයක් උන්වහන්සේට නැහැ. මේකට කියනවා සංචේතනය. සංස්මරණය කියන්නේ දැන් අපි මේ පාවිච්චි කරන ලබන භාවනා සමතාවයක ආත්මරණය. සංස්මරණය නම් ස්වභාව මරණය. ස්වභාව මරණය කියනකොට ඒක තවත් පැහැදිලි කරනවා ජීවිතේ ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. ජීවිතේන්ද්‍රිය දෙකක් තියෙනවා අපේ సంతානවල. නාම ජීවිතේන්ද්‍රිය, රූප ජීවිතේන්ද්‍රිය. නාම ජීවිතේන්ද්‍රිය කියන්නේ ඡායසික ධර්මයක්. සර්වචිත්ත සාධාන චෛතසික හතෙන් එකක් තමයි නාම ජීවිතේන්ද්‍රිය. පස්සෝ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රියන් මනසිකාරෝ. මේ සර්වචිත්ත සාධාන හත. මේ අයවල ජීවිතේන්ද්‍රිය. එනම් නාම ධර්මය අනුපාලනය කරන චෛතසික ධර්ම. නාම ධර්මයන්ගේ පාලකය තමයි ජීවිතේන්ද්‍රිය චෛතසික. මේ නාම ජීවිතේන්ද්‍රිය පරම්පරාව අවසානයේ රහත් වෙලා පුළුවන් කාල විට කිසිචිත්‍යයක් බලසුයි. ඒකම නාම ජීවිතයේ පරම්පරාව ධන සංකාරයේ දිගට නැලකදී පවතින. නමුත් රූප ජීවිතයේ ඒක භවයෙන් භවයට වෙනස් වෙනවා. රූප ජීවිතයේ කියන්නේ කර්මජ රූපයක්. අපේ ශරීරයේ තියෙන කර්මජ රූප 20ක්. කර්මජ රූප 20ක් කර්මජ රූප 19ක් තියෙනවා කර්මජ රූප 9ක් තියෙනවා ඒකාන්ත කර්මජ අනේකාන්ත කර්මජ රූප 11ක් එයින් කාය දසක භාව දසක ලක්ඛ දසක චක්කු දසක සෝත දසක භාව දසක ජීවා දසක ජීවිතේන්ද්‍ර නමක කියලා මේ කියන කර්මජ කලාප නවයේදී කර්මජ කලාප නවයේදී විශේෂ කලාවක් පාසා තියෙනවා ජීවිතයේ විදිහට. දැන් චිත්තජය ඍතුජ ආහාරජ කලාපම නෑ ජීවිතයේ විදිහ. ජීවිතයේ හටගන්නේ කර්මජ කලාප නමේ තුන පමණයි. මේ කර්මජ කලාප තුල පවතින මේ ජීවිතයේ විදිහ රූපය ඒ රූප කලාප ආරක්ෂා කරනවා. ඒකට කියන අනුපාලනය කියලා. පොකුණක නෙළුම් මායෙන් යන්නේ මල්වර්ගය පොකුණේ කියනකම් ප්‍රාණවත් තියෙනවා. පොකුණේ ගොඩගත් වතුනේ ගොඩගත් කෙනෙහි ඒ මල් මානික බාටපත් වෙන පටන් ගන්නවා කණෙන්නේ නැහැ. ඒ වගේ මේ රූප ජීවිතයේදී තියෙන කුරු පමණයි අපේ මේ ශරීරයේ චතු සමුත්ථානක රූප පරම්පරාව නොසිඳී නොමනමි මරණයටපත් වෙන්නේ පවතී. යම් විටක ඒ රූප ජීවිතේන්ද්‍රයේ තියෙන රූප විශේෂයේ අපේ ශරීරයේ ඉවත් වුණා නම් නැත්නම් සම් විනාශයට පත් වුණා නම් ඊට පස්සේ සීලම රූප කලාපෙන් නැරෙනවා. ඒ කියන්නේ විනාශයට පත් වෙනවා. අර පොකලෙන් වල යන්න නෙළුම් මානේ මායාපාලි. මෙන්න මේ විදිහේ අතිසංවිධායක චිත්තක්ෂණයේ පටන් කෙටි චිත්තක්ෂණයේ දක්වාම නොසිඳී පවත්නා වූ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව තමයි අපි ජීවිතය කියලා හඳුන්වන්නේ. ජීවිතය කියන්නේ මේ රූප ජීවිතයන්ගේ නම. සෝතාර්ථ ඵලයක් ජීවත් වෙන නැත්ත්‍යක්ෂයක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය පරම්පරාව නොසිඳී පැවැත්මයි. සංකති පරම්පරාවයෙන් ගංගායි කුරුක්කයක් වගේ මේ රූප ජීවිතයේ පරම්පරාව රූප කලාපයක් පාසා නොසිඳී පැවතුණා. ඒකයි ජීවත් වීම. ඒකේ ජීවත් වෙන මේ ජීවිතේන්ද්‍රයේ සිංහීමේ කුරාසියක් තියෙනවා. ඒ භවයකයි පරමාංශ දිවුලන. ඉතින්දී ආරුෂේ මරණය සිද්ධ වෙනවාමයි. අපේ සරුවක්මන් වහන්සේටයි සරුවක්මන් වහන්සේ පහළ වෙන කාලේ පරමාසාව 200යි. ධර්මතාවක් වශයෙන් 100 පහෙන් හතර ගුණයක් සරුවත්යන් වහන්සේ දැරීම. ඒ නිසා පරමාශ ජීවීන් පිළිවන්තය. නමුත් උන්වහන්සේ ප්‍රතිසංයුක්ත කුසල කර්ම විපාකේ නම් අවුරුදු අසංකේයයක් ජීවත් වෙන්න හැකියි තිබුණා. සත්‍ය තිබුණේ නමුත් ඒ භවයේ පරමාශ සංජීවීන් පිළිවුණා. අන්න කර්මක්ෂේ ආලෝකේ මරණ. කර්මක්ෂේ මරණය කියන්නේ නැත්නම් පුණ්‍යක්ෂේ මරණය මිනිස්යාගේ කර්මාවල ඉදිරියට තියෙද්දි තමයි ප්‍රතිසංවේදක කර්ම විපාකයේ සත්‍යව සමුණා. ඒ වෙනම අතරක ජීවිතක්ෂේටපත් වෙනවා. මේ පුණ්‍යක්ෂේ මරණය සර්වසාධාරණ වශයෙන් කියනවනම් මේකට කියන්න පුළුවන් කර්මක්ෂේ මරණය කියලා. සුදුසු දුක දෙකේ. උපහාක්ෂේ මරණය කියන්නේ ජන්මෝ පහමට පහන්තයක් පහම වැටිත් අවසන් වීම පහම නෙමී යන්නක් මේ සිදුවීමයි. ඊළඟට හතරවෙනි කියන්නේ තියෙන්නේ උපච්ඡේදක මරණ. මේක තමයි අකාල මරණ. ජීවත් වෙන්න පරමාශක් තව තියෙනවා. ජීවත් වීමේ පුණ්‍ය ශක්තිය, කර්ම ශක්තිය තව තියෙනවා. මේ දෙකම දෙකේ දැන් පහන් දෛවයම පහනේ තයක් නැතිවක් තිබෙද්දී තල නැතිවම තලීම සුලඟතෝ ඒක දිනනවා. ඒ වගේ ආර්ය කියන තිබෙද්දී සිදුවෙන මරණය අකාල මරණය. ඒක උපච්ඡේදක මරණය. මේ උපච්ඡේදක මරණය සිද්ධ වන්නේ වර්තමානයේ බරපතල කර්මයකින් හෝ අතීත භව සංසාරයේ සිදු කරගත් කර්මෝපච්ඡේදක කර්මයක බලයෙන් හෝ සිද්ධ වෙනවා. දැන් කලාබුරාද දූෂීමාර නන්ද මානවක නන්ද යක්ෂ කිංච මානවිකාව සුක්‍ර බුද්ධ රජුරු ඒ වාගේ අයට ආයතන ඉනක් දෙකම තිබෙද්දී සිදු කරගත් බලවත් කර්ම බලයෙන් ජීවිතක්ෂේපපත් වීම සිද්ධ වුණා. මේක අතීත කර්ම බලයෙන් සිදුවේ. වර්තමාන කර්ම බලයෙන් සිදුවේ. මේක කියන්නේ කර්මෝපච්ඡේදක කර්ම. සීල මරණ උපච්ඡේද කුමාර. ඒකෙත් මෙන්න මේ කාරණය පරමාර්ථ ධර්මයක්. සම්මුතියක් නෙවෙයි. ජීවිතයේ කියන්නේ පරමාර්ථ වශයෙන් පරමාර්ථ රූපයක්. එහි සිංහයාව කියන්නේ පරමාර්ථ වශයෙන් අනිත්‍ය ලක්ෂණය. ඒක සම්මුතියක් නෙවෙයි. එනිසා පරමාර්ථ ධර්මයක් අරමුණු කරගෙන භාවනා වැඩීමේදී ප්‍රථම ධ්‍යානාදී ධ්‍යාන පාලනවි උපචාර සමාධිය ගැදේ. විචාර සමාධිය විදර්ශනාවට හැරෙන්න පුළුවන්. එනිසා මරණානුස්සති කර්මස්ථානයේ උපචාර සමාධි කර්මස්ථානයි. ඒකේ මේක වඩන්තෝන කරන්නේ මාත්මසාර කියන එක අපි කලින් දැනගෙන තියෙනවා. යම් කිසි කාර්යයක් නොදෙන්න කියන නොදෙන්න කිය කාර්යයක් නොදෙනකොට වියක් හට ගැනීමක් කලණයක් කම්පනයක් වෙනවා. අරියට දැනගෙන කියනවා ඒක මුළු ජනකවල කවදාකවත් දෙයක් හොදගෙනීමක් කම්පනයක් කරන්නක් වන්නේ පාරේ යන්නේ විදිහ මෙතන වලක් තියෙනවා මෙතන මුලක් තියෙනවා මෙතන මේ විදිහේ පරිදලයක් තියෙනවා කියලා කල්යක්ම දැනගන්නවා තමන් සූදානම් වෙනවා එතෙන්ද මොන පාරෙන් තමන් සූදානම් වෙනවා වතුරකට නම් වතුරකදී යන්න සූදානම් ඒ වගේම පය හොලුගයක් තියනවා නම් ඒක අනුගන්න තෝයාගන්න සූදානම් වෙනවා. ඒ වගේම ගල මුලක් තියනවා නම් ඒක හැප්පෙන්නේ නැතුව යන්න සූදානම් වෙනවා. සමහර විටේ සූදානම් නිසා තමයි විශාල පහසු විරම සංකේත. කලකේක මෙලෙණියා නම් ගලේ මුලේ ඇති, ගලේ ඇති, දෙලක් දීනු විපස්සී දී හතරට පාත් වෙනවා. ඒක මේ මරණය කියන එක ජීවිතයේ තියෙන මොහොන කාලේ තියෙන අන්තිම දයාවරු ප්‍රශ්නයක්. වක්නිසාද උපන්න සෑම සත්‍යයකම එකදී චිත්තක්ෂණ 17ක් ජීතන. ඒ භාවයට අනුන් කරන මානිකාන්තික ලෝභ ඥානය ඇති කරන ඇති කර ගන්න. ඒ නිසා මේ භාවයේ බොහෝ කලක් සදාකාලිකව ජීවත් වෙන්න කැමති. මේ ධර්මතාව සෝවාන් ආර්යයන් වහන්සේලාට උනත් උපන්න කෙනෙහි ඇතිවන්නේ භාගකාන්තික වේදනාවයි. ඒකට පරිත්‍යාගයෙන්ම ජීවත් වෙන්න බොහෝ කාලයක් මුලදී පවතින. ආහාර පාන සැපීම් ආදී ශරීර ප්‍රතිගාමන කටයුතු වල යෙදෙන මරණයටපත් වෙන්න නෙමෙයි. නමුත් මරණය ජීවිතේ කාන්තේ සිදුවෙනවා කියන කපට අනුමත දැනගත්තාම තමයි නිරන්තරයෙන් කෙලෙවි සිටි සිංහෝ නිගත කරන්න පුළුවන්. මරණ සතිය වැඩෙන යෝගාවචරයා විතර අප්‍රමාදයි. ප්‍රමාදයක් නෑ. අද කල්ලිතු වැඩ දෙකට පෞගාමි නෑ. එවැගේම අනිත්‍ය සංඥාව නිතරම ලබනවා. හැම දෙයක්ම අනිත්‍ය වෙනස් වෙනවා කියලා දන්න බැවින් ලාභාලාභ යසායතනින්දා ප්‍රසංසා සතුටුචීලෝ යකනෝ ගමන කම්පාවන්නේ නෑ. කම්පාවන්නේ මධ්‍යස්ථ උපේක්ෂිත සිතක් පාවිච්චි කරන්න සමත් වෙනවා. ඒ වගේම තමන්ගේ පරිස්කාරකය ජාති පරිපත්‍යල සංගමන ඉන්නේ. මක්නිසාද ඔක්කොම අත්හරදාරවන්න තියෙනවා කියන නමසුරිය දානවාදී කුසල් කරගන්න පුළුවන්. උතුම ධර්මයේ මේ මාතකත මේ අනිද්දක මේ ඊළඟ සතිය කියලා අවුරුද්දක ආදිවාසීන් ධනෙ ගාහණ්‍ය අඳුන් තලුන් මොනම දේවත් පක්ෂනේ ලෝකලේ කර කර ගොඩ ගහගන්නේ. මෙතරම් පරිස්කාර කරෙහි සමාන සාහිත්‍යක වස්තුව කෙරෙහි න්‍යාලය කෙනෙක් වෙනවා. ආශාව අඩු කෙනෙක් වෙනවා. එතමනක් නෙමෙයි. හැම වෙලෙම නිර්භය කෙනෙක් වෙනවා. මොනම දෙයකටවත් බයක් ඇති වෙන්නේ නැහැ. මක්නිසාද? භවෙන්න ඕනේ දේ කෙරෙහි තමයි නිර්භය වෙනවා. භවෙන්න ඕනේ පළමුව කාර්යය මරණය. දැන් මරණය ගැන තමයි භය. මරණය කෙරෙහි භය නැත්නම් තුනකටද භය වෙන්නේ. ඒක නිසා විතරම නිර්භයව විසරදව ගත කරන්න පුළුවන් වෙනවා. මරණ සතිය වැඩි. උතුමනක් නෙමෙයි. මේකම පාප ගම්හා කරන්නේ කියලා. ආගමන වරදක් දැක්කනම් ඒ වරදිත ආවාද ශාසනය කරලා ඒ පාප නිග්‍රහ කරලා මෛත්‍රී පාකරම මෛත්‍රී වශයෙන් කරව තවත් කරලා අනුන් පාපයන්ගෙන් ජය ගන්නට මුදවා ගන්න සමර්ථ වෙනවා. එතනක් නෙමෙයි මේ යාම සතිය වගේ යෝගාවචරය දීපෝ පරිදුරෝ පිරිසිදු සීලවන්තයෙක් වෙනවා. මරණයේ දිනක කොයි වෙලාවද ඉස්සෝ පය දින පදන් ඉස්සර මරණය වෙන්න පුළුවන්. ඊළඟ දවසම ගත්ත දුසලෙන් ගලන් ඉස්සර මරණය වෙන්න පුළුවන්. ඒ වෙනදාන්න බැරි කිසිසේත්ම සීලයෙන් ශික්ෂාව ව්‍යාප්ත කරගන්නේ නැහැ. තමයි සමාදන් වූ සීලය ධාරණය නිරුණක් වගේ ආශෝදායෙන සලස් කලාවකින් පිළිතුරු කුසඳ වඩලක් වගේ පරිපූර්ණ පරිශුද්ධව ආරක්ෂා කරගන්න. ඒක නිසා ජීව සම්පදාව හොඳින් පිළිසිදුව රැකලා ගැනීම භාවනා වැඩිමේදී වහාම දුක සමාධිය. සමාධියේ යුක්ති විදර්ශනා කිරීමෙන් තමන් බලාපොරොත්තු වන තමන්ගේ පාරමී පණලින් මාර්ගඵල නිර්වාණ ධාතු ආબોධි. නිම්නයේ නිසයි මරණානුසතිය වඩන. මරණානුසතිය වඩන පුද්ගලයා මෙතර නුඹනා වූ විවර නැති කෙනෙක් නෙවෙයි. අනන්ත බුදුපාසේ බුදු මහරහතන් වහන්සේලා මේ මරණානුසතිය වඩලා තියෙනවා. ලෝකේ පිට හදාගන්න බැරි වියකරු අරමුණක් මරණය. නමුත් ඒ වියකරු අරමුණේ පිට සමාධි කරගන්නේ බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා සතියයි සංවේගයයි ඥානය. සතිය පොදුන් පිළිතුරා ගන්නට ඕන. සංවේගය පොදුන් පිළිතුරා ගන්නට ඕන. ඥානය පොදුන් පිළිතුරා ගන්නට ඕන. සතිය අනුනම් පියපුජ්‍යයන්ගේ මරණයේදී දරුවෙකුගේ මරණය ගැන කනගාටු වෙන මව් කෙනෙක් වගේ කනගාටුවක් වෙනවා. ඒක භවදාවට බාධාවක්. ඒ නිසා සත්‍යයේ විකෘතු. සම්වේදී නැතුව භාවනා කළොත් අප්‍රිය බුද්ධියන්ගේ මාර්ගය ගැන සතුටක් ඇති වෙනවා. ඒකත් භවනාවට බාධාවක්. ඒක නිසා පිට අවිතම යා සීල සත්‍යයන්ගේ මාර්ගය ගැන සංවේදී පූර්වාංගම වෙන්න ඕනේ. ඥානයේ කියන නුවණ නැති යනකම තමන්ගේ මරණය ගැන බියක් ඇති වෙනවා. ඒක නිසා තමන්ගේ මරණය ගැන කියනෙන්නට අනිතුරා පුද්ගලයන්ගේ මරණය ගැන සංවේග උපදින්නට ප්‍රිය පුද්ගලයන්ගේ මරණය ගැන සෝකමනින්ද සත්‍ය සංවේග ඥාන පිළිතුරු පහළ කරගන්නවා එනිසා නිතරම අධ්‍යස්ත සිටින් අපාර්ථිත සිටින් නොසමන සිටින් මරණානුසතිය වඩන්තු. ඒකත් මරණානුසතිය ලැබීම අනිත්‍ය සංඥාව ලැබීමක්. අනිත්‍ය සංඥාව ඇතිවෙන්න පටන් ගන්නකොට දුක්ඛ සංඥාවක් අනාත්ම සංඥාවක් අවබෝධ වෙනවා. මේ තුන ඒකාගත ධර්ම තුනක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. තුනේ එකක් ඇතිවෙනවා නම් අනිත් දෙකක් ඇතිවෙනවා. එනිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිවර්ණය තුරෙන් ගැනීමෙන් මේ ලෝකයේ පීඩනවල ගැඹුරු සංයෝගන තුන වෙනවා. මේ ලෝකේ පරලෝකයේ ජලත්වයේ සංයෝගන තුන වෙනවා. තමන් බලාපොරොත්තු වෙන ඒ ලෝකෝත්තර නිවනට සම්බන්ධයි. ඒසා දරුවන් හදන දෙමව්පියන් ශිෂ්‍යයන් හදන ගුරුවරුන් අනිත් බොහෝ දෙනාට වැඩ කළගෙන කල්යාණ මිත්‍රයන් මේකම මරණානුස්සතිය වර්ග තියෙනවා. අනිත් අයට මඟ පෙන්වන්න, එයාගේම අනිත් අයගේ අතුතු ගැන අප්‍රමාද වෙන්න, තමන්ගේ නිවන් ගැන අප්‍රමාද වෙන්න මේ මරණානුස්සතිය වර්ග තියෙනවා. දැන් අපි මේ මන්ද සති භාවනා කර්මස්ථානයේ වඩන විට අපි අරමුණු කර යන්න ඕන කුමක්ද කියන එකත් අපි අහලා තියෙනවා දානවා. මොනවද අරමුණු කරන්නේ? මරණයටපත් වූ අය. අපි දැකලා තියෙනවා ඇතන් විට මරණයටපත් වෙන හැටි. මරණයටපත් වූ අයට සෝදීහේ කල්පත්ත යකින හැටි. ඒ දේහයේ චිත්ත වේදනාව වල ආදාන කරන හැටි. නැත්නම් පොළවේ භූමදාන කරන හැටි අපි දැකලා තියෙනවා. එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ බොහෝ දෙනෙකුගේ අපදකලා තියෙනවා. මිනිස්යන්ගේ පමණක් නේ ගවයන්, සුනකයන්, ආදී සූපාරංගයේ මුර්ථසේ දේහාතු දැකලා තියෙනවා. ඒක නිසා දැකපොදී මුර්ථ දේහය ඉදිරියේ පමණ ඉන්න හැටි දුකා දෙනයි මරණානුසතිය වඩා. ඒ වෙලාවේ කිසිසේත් ජීවෙන්න කාරණයක් නෑ. ඒ වෙලාවේ ප්‍රතිගන්න කාරණයක් නෑ. ඒ අනුව දැන් බලන්නේ හරියටම අනුරෝම ගොඩක් කරලා. භාවනා යෝගී යෝගාවචරයට මුලක දෙන්නේ කියන්නේ ඵලයට මම ගුණ ගොඩක් වගේ. කරගෙන සාමයේ යනවා සික්ඛායෙන් ගියා. උපසම්පන්න විසුණු වහන්සේ පසුපසින් ගියා. සාමයේ විසුණු වහන්සේ පිටත් කරේ. අර උපසම්පන්න ස්වාමීන් වහන්සේ මේ සාමයේ යන පොදිකේ කියලා දැනගන්නුවට සාමයේ නේද කතා කළා. ඉතින් තව ස්වාමීන් වහන්සේ රහත් වෙන්න තියෙනවා. එහෙම නම් සූත්‍රයේ කර ගුණ ඇති නිසා සාමයේ යන වහන්සේ ස්වාමීන් වහන්සේලා මෙහි ඉන්නවා කියලා ආපසු ස්වාමීන් වහන්සේ දෙකට පිටත් වුණා. පිටත් වෙලා ගියන් පස්සේ පොඩි ස්වාමීන් වහන්සේ ආනේ යෝතියතුන් ස්වාමීන් වහන්සේ මාගේ අධිකාරියට උභාසයේ තිබා විසින් බලන්න. දැන්වා. දැන්වා මුත්සාරියලා. මේ මුත්සාරියලා දිහා බලනකොට යම උපසම්පන්න වික්ෂීන් වහන්සේ ලෝවනාවදලා අනාගාමී මාර්ග ඵලයේ මාබුදා. මේ දෙනම වහන්සේ තුළ බිලිලාරු අරමුණ වෘත්ත ශරීරය අනාගාමී ආදී මානන්ද හේතුන් අපට මේක පෙන්වලා දෙනවා අරමුණේ. අපි ඒකේ අම්පාරන්නේ නැහැ. අපි ඒකේ නුවණ මිත්‍ර අනිත්‍ය සංඥා මෙහෙම කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මරණානුස්සතිය වැඩිමේදී අපේ සිත විමගෙන විට මරණානුස්සතිය සම්බන්ධ අරමුණු රාශියක් අපට හැදෙන්න පටන් ගන්නවා. ඒක අපට තේරෙනවා මනෝ කියන්නේ සුසාන භූමියක්. යෝනෝ කියන්නේ සුසාන භූමියක්. මම ලෝකයන්නේ සුසාන භූමියක්. පිළිසම කායේ සුසාන භූමිය ප්‍රේතා කාය අසුරා කාය නරක ආදී කියන සුසාන භූමිය අවිචේ රතන් භවග්‍රේ දක්වාම කියන මේ එක් භූමිකලම සුසාන භූමිය කියලා අපට කියයි මේ තමයි ලෝකයේ පිළිබඳව අවබෝධය මේ ලෝකයේ උපදිනවා ජීවත් වෙනවා මරණයටපත් වෙනවා සදාකාලික දෙයක් නෑ කියන යථාභෝධය ලැබෙනවා මෙන්න මේ දීකාභෝධය ලැබුණාම තමයි අපේ සුඛ නිවනට නියෝජනය බලාපොරොත්තු වෙන මාර්ගඵල නිර්වාණ ධාතු අවබෝධ කරගන්න.